වැටහෙනවා කවුරුත් සංදේශාව දානවා මේක පිට මේ කළ දේශනාව හා සම්බන්ධ තවත් දේශනාවක් දෙකක් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රතිමේ අපේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සඳහා යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති පෝරණය කරනවා නම් එවැනි කෙනෙක් මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ධර්ම ප්‍රකාශ කරන්නේ විෂයවා හරිනවා කියන එකයි විතරේ ප්‍රකාශ කරන්නේ. විශ්ිනේ කියන්නේ නෝස්නේ කියන්නේ අද මිනිසා කියන්න තිබෙන්නේ මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සඳහා යම් කෙනෙක් විවේචනය කරන විට විද්‍රෝහයේ නසන්දෝකයේ නිවන දල්වන්නේ නැහැ මෙයට නිවනවා දල්වන්නේ නැහැ කියන වචනේ කියනකොටම සමහර සමහර විට සිතට මතුවන්නට පුළුවන් මේ කෙලෙස් කියන නේද සමාන්‍ය සුරතල දැල්ලෙන්නේ. බුදුසසුන මහසේ සිංහ ආදිත්‍යපරයය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මෙසෙන් දක්වනවා සම්පූර්ණ වික්‍රේ ආදිත්තම මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් මහන්නේ ගිනි අරගෙන. සිත දෙකේ සම්බන්ධ ආදිත්තම මොනවද මහන්නේ විශේෂයෙන්ම ගිනි අරගෙන තිබෙනවා. චක්ඛු වික්‍රේ ආදිස්සං රූපා ආදිස්සං පස්ස විඥානං ආදිස්සං චක්ඛු සම්පස්සෝ ආදිස්සෝ යම් සිදං චක්ඛු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදේසං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පේ ආදිස්සං ඇහැ ගිනි අරගෙන මහණෙනි තිබෙන්නේ ඇහැට පෙනෙන රූපක් ගිනි අරගෙන තියෙන්නේ චක්කු විඥානය ඇහැට රූපේ දැක්කාට පසු පහළ වෙන දැනීම ඒ චක්කු විඥානය දින අරගෙන ඒ නිසා ඇති වෙන චක්කු සංපස්සයෙන් ගන්න මේ චක්කු සංපස්සය නිසා යම් කෙසේ සැප හෝ දුක් හෝ මඳහ වේදනාවක් දැනෙනවා නම් මේ වේදනා සියල්ලම දින අරගෙන ඒ වගේම කන ගැන කතා කරනවා කනක් දිනේ අරගෙන ශබ්දයක් දිනේ අරගෙන සෝත විඥානය දිනේ අරගෙන මේ නිසා පහළන සෝත සම්පස්ස සහ සෝත සම්පස්සජා වේදනාව සියල්ලම දිනේ නාසයේ ගඳ සුවඳ ගහන විඥාන ගහන සම්පස්ස දාන සම්පස්සජා වේදනා ඒ නාසය හා සම්බන්ධ කොටස් ඒ වගේම දිව හා සම්බන්ධ දිව හා රසය ජීවා විඥාන, ජීවා සංපස්ස, ජීවා සංපස්සදා වේදනා මේ සියල්ලම කියන අරගෙන. ශරීරය ගැන කතා කරන සයත් කියන අරගෙන, පොට්ටබ්බ කියන අරගෙන, පොට්ටබ්බ කියන්නේ කායබදන ස්පර්ශන දේවල්, කාය විඥාන ගෙනගෙන කාය සංපස්සයක් ගෙනගෙන කාය සංපස්සදා වේදනාවක් ගෙනගෙන ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මනසක් ගෙනගෙන මනස සම්මෝල ධම්මාරම්මන මනෝ විඥානත් ඒ නිසා ඇතිවන මනෝ සංපස්සත් ඒ මනෝ සංපස්සයන් නිසා යම් කිසි සුඛ දුක් උපේක්ෂා වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව සියල්ලම මහණෙනි ගෙනගෙන ඇත්තේ සම්බන්ධිකේ ආදී සංකේතයේ ඔය කරුණ ටික දැක්වීම සඳහා. ඒක සූත්‍රයේ අවසානයේ දක්වලා තියෙනවා ඉමත්ීත පර වේයාකරණයෙන් වේයාකරණයෙන් බඳුනානේ සස්සබෙක්ක සහස්සස්ස අනුපාදාය ආසවේති චිත්තානි විමුක්තියසුකේ එන සූත්‍රයේ විස්තර කරන විට මම ඒ ආසාව ඒ කතාවල තිබු වික්ෂුන් වහන්සේලා 1000 රහත් භාවයට පත් වෙනවා කියලා ඒ සූත්‍රයෙන් දැක්වෙනවා. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ ධර්මයේ ඇසීම විතරක් පෝඩිනවත් වන්නේ නැහැ නිවන් දැකීමට සමාධිය වඩලා ටිකක් භාවනා කරපුවම මේක කියලා වෙන අවශ්‍යයි. ඒක සාධාරණ හේතු සාධාරණ කතාවක් නෙවෙයි. වෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට රාහුලෝවාද සූත්‍රය කියලා සූත්‍ර රාශියක් දේශනා කළා. රහත් කියන සඳහා අවශ්‍ය කරුණු කියලා කියලා කියලා සූත්‍ර රාශියකින් කරුණු අවබෝධ කරලා දීලා දැන් සුදුසුයි මෙයාට මාර්ගඵලයක් ලබා ගැනීම රහත් භාවය ලබා ගැනීමට තියෙන අවබෝධය තියෙනාට පස්සේ චෝල රාමුලෝ වාද සූත්‍රයේ උන්වහන්සේ දේශනා කළා ඒ සහන් තමයි රාහුල ස්වාමීන් වහන්සේ රහත් භාවය ලැබුණා ඉතින් මේ විදිහට සමාධි මාත්‍රයකින් නතර වෙලා ඉඳින්න පමණක් ප්‍රමාණවත් වන්නේ මේ ධර්මයන් නිශ්චිතවදී අහන්නට ඕන ධර්මයන් අවබෝධ කරගන්නට ඕන. මේ කියපු මේ ආදිස්ස පරිහාය සූත්‍රයේ තියෙන කරුණු හරියට අවබෝධ කරගත්තා නම් එහෙම එවැනි කෙනෙකුට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ ජීවිතයේ ජීවත් මාර්ගයක් සලයක් ලැබීම. එතකොට මෙහිදී කියනවා චක්කුම් වික්ඛවේ ආදිස්සං හැමෝම ඉගෙනගෙන කියන ආදිස්සං කොමකින්ද මෙසේ ඉගෙන අරගෙන තිබෙන්නේ. නාදිස්සං රාගබ්බිනා දිස්සං දෝසබ්බිනා ආදිස්සං මෝහබ්බිනා මේ ගිනි අරගෙන තිබෙන්නේ රාගකින්ෙන් දැවෙනවා ද්වේෂකින්ෙන් දැවෙනවා මෝහකින්ෙන් දැවෙනවා ආදිස්සං ජාතියා ජරාය මරණේන ශෝකේ පරිදේ දුක්ඛේ දෝමනසේ උපායාසේ ආදිස්සං දේවදාන නාශක සෙන්තකාස් කළා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසාදී ධම්මයන්ගෙන් හැස ගිනිගෙන තිබේ මේ කරුණු පැහැදිලිවම තමන් අවබෝධ කරගන්න ඕනේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ තමන් ප්‍රේකරණ එකක් නම් රාගය ජනිත වෙන එකක් නම් තමාගේ සිත තුළ ඒ ඇහැට රූපය දැකීම තුළින් රාගය ජනිත වීම නිසා කොයිතරම් දුක දුරට සමා මානසික වශයෙන් දැවීමකට සැලීමකට පත් වුණාද කියන කරුණ අමුතේ මේ විස්තර කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ යගේ මද්දකින් වලින් මේක එක තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම Tamande ලබාගත නොහැකි යම් කෙනෙක් පිළිබඳ වෙනලා දුකwidetilde ඇති වුණා නම් එහෙම සමහරට නිදි නැතුව ආදායමක් නැතුව සමහරට සති ගණන් මාස ගණන් බොහෝ විට දුක් විඳින්නට වෙනවා. මානසික වශයෙන් දැවීමකටපත් වෙනවා. සාගේන පරිදයිහාමි කියලා ওই වංගීස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ඒ අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පාර යනකොට ලස්සන කාන්තාවක් දැක රාගය ඇති වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ රාගේන පරිදයිහාමි මම රාගයෙන් දැවෙනවා ස්වාමීන් වහන්සේ මට පීඩවන්නට ඒක. ඒ විදිහට ඒ රාගය දින්නම් අත්‍යහාග සමෝහග්ගය කියලා බුදුරජාණන් වහන්සේ දැක්වූ පාඩයක් තියෙනවා ගාථාවක ධම්මපදයේ තිබෙන ගාථාව අත්‍යරාග සමෝහග්ගය රාගය සමානයි දින්ද ලක්ෂණය මේ හිඳ සසුනාට පස්සේ සියල්ලම දැනෙනවා තමන්ගේ ගුණ ධර්මත් දැනෙනවා උසස්කම් දැනෙනවා දැනුගත්කම් ඔක්කොම දෙවි යනවා ඒවට නැගී සිටින දැකියාවක් නෑ ඒ ඔක්කොම පාගගෙන යට කරගෙන රාගයේ මතුවේ කොයිතරම් සමාජීය ශක්තියක සිට කෙනෙක් වුණත් කොයිතරම් වයස් කෙනෙක් වුණත් රාගයට අසුනාන් පස්සේ විදිහට යට සත්තාරෝමේ මහරජ මේ ලෝකේ කරුණු හතරක් තියෙනවා මහා රජතුමනි කියලා මේ බෝසත්ත්වෝ කියන එකට අධිකනෝ සත්තාරෝමේ මහරජ රූපී යටි බලාබසා රාගෝ දෝෂෝ මදෝ මෝහෝ පඤ්ඤා එච්චන දාදතේ ඒ බෝසත්ත්වෝ වශයෙන් පවා යන්නට පුළුවන් චරිතයක් ඇතුව සිටි එවැනි ඉති සම්පන්නව සිටි. ඉතින් බඩ විශ්වාස දැකලා රාගය ඇතිලා ඒ ඔක්කොම නැති කරගත්තාට පස්සේ ඉතින් රජුරෝ ගිහිල්ලා අහනවා මෙහෙම දෙයක් සිදු වුණාද කියලා. එතකොට තමයි යෝගාසාව දේශනා කළේ ජාතකප්පාලිය කියන දාසාව. සත්‍යාගෝතේ මහා රාජේ ලෝකේ ඇති බලාමුසා මේ ලෝකේ තියෙන බලවත්ම කරුණු හතරක් තියෙනවා. දරුණු විදියටම ඉස්සල කාවැදී කියන්නේ. සාගෝ දෝෂෝ මදෝ මෝහෝ රාගය, දේශය, මදය, මෝහය. මේ කරුණු හතරෙන් දැනුණාට පස්සේ පඤ්ඤා එක්තන ගහදති ප්‍රඥාව එතන පිහිටන්නේ. මෝහය තමයි ක්‍රියාත්මක වන්නේ. ඉතින් රාගයෙන් දැවෙන ආකාරය ගැන විස්තර කියනවා නම් දීර්ඝ විස්තර කියන්න වෙනවා අවශ්‍යවන්නේ මේ දෙක තියෙන නිසා. ඉතින් රාගයෙන් දැවෙනකොට නිකන් සිදෙන්නේ කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියා සිදු කරනවා, සිදු වෙනවා, මානසික ක්‍රියා සිදු කරනවා. ඒ වගේම දෝෂයෙන් දැවෙනවා. ඇහැට රූපයක් දැක්කාට පස්සේ තමයි අපේ කරගෙන නම් සමාත හතුරුකම් කළායි කියලා හිතන කෙනෙක් නම් මේ ආදී සමා නොසතුරු කෙනෙක් නම් සමා කැමති නැති කෙනෙක් නම් ඒක ඒ රූපය දැක්කාට පස්සේ සාමාන්‍ය ලෝක සත්‍යයක් ගැටෙනවා. ඒ ගැටෙන විට සමාජ සභාව සම්මින් නැතුන තියෙන ඇස්පවා සතු වෙලා යන ආකාරය දැකලා ඒ ගින්නෙන් දැවෙනකොට කොයිතරම් දුරට යා පිච්චෙනවද කියන එක සාමාන්‍යයෙන් මනස තැම්පත් කරලා හිටපු කෙනෙකුට දකින්නට පුළුවන්. අනේ මේ පුද්ගලයා මේ ද්වේෂයෙන් පරිසයලා ද්වේෂයෙන් මෙසේ කෑගසමින් කටයුතු කරන්නේ කොයිතරම් දැවීමකට පරිණාමයකට පත් වෙලාද කියලා. මේ ඒක දකින්න පුළුවන් සත්‍යව තියෙන කෙනෙක්. ඒ ඒකවත් දකින්න හැකියාවක් නෑ. නමුත් ද්වේෂයෙන්ම පරිස වෙනවා ද්වේෂයෙන් වර්ධනාත් පස්සේ තමයි ඒකෙන් දැවෙනවා. මෝහයෙන් උදේන මෝහය කියන්නේ මුලාව. මෝහයෙන් දැවෙන නිසා ඇහැට රූපයක් දැක්කාට පස්සේ තමන්ගේම රූපේ දැක්කොත් මේ මමයේ කියලා මුලා වෙනවා මේක මගේ ධර්මයක් කියලා මේක ආත්මයක් කියලා මුලා වෙනවා. ඇහැට පෙනෙන රූප දැක්කාට පස්සේ මේ මෝහ ගින්නෙන් ගැලෙන නිසා එතන ස්ත්‍රියක් සිටිනවා පුරුෂයෙක් සිටිනවා සත්‍යයේ ජීවියක් සිටිනවා කියලා එහෙම මුලා වෙනවා. එහෙම මුලා වුණාට පස්සේ ඒවා තමා සදින් උපාදාන කළා නම් අල්ලා ගත්තා නම් ඒකෙන් තමාට විශාල දුක් අදානකදී විඳින්නට වෙනවා. එතකොට මේ උපාදානය අල්ලා ගැනීම යම් සාධුරට තදින් තියෙනවා නම් ඒ සාධුරට හේතුක වැඩි වෙනවා. මෙයට ඒ කරුණු පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ ආකාරයෙන් දෙයින් ඇතිවෙච්ච නිසා කොයිතරම්නම් දුකක්, කොයිතරම්නම් සිතේ ගිනිගැනීමක් මේ ජීවිතේ පුරා පමණක්වත් අත්දැකලා තියෙනවද? අතීත බව ගැන කියන්න දෙයක් ඇත්තේ නැහැ. මේ විදිහට මේ මෝහකින් දැනෙනකොට මේ අනිත්‍ය වූ ඇහැ අනිත්‍ය වූ රූප අනිත්‍ය වශයෙන් දකින්නේ මෝහය නිසා අනිත්‍ය වශයෙන් දකින. තමන්ගේ ඇහැ නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී වෙනස් වෙනස් ස්වરૂප වලට වේතනා වලට පත්වන ධර්මයක්. නමුත් ලෝක සත්‍යයට මේක තේරුම් ගන්නට බෑ මේක නිත්‍ය ධර්මයක් කියලා හිතනවා. හිතලා මේක වෙනස් වෙන ස්වરૂප වලට පරිවර්තනය වෙනකොට ඒකිනුත් තමන්ට මානසික දුක් ලැබෙනවා. ඊට අමතරව මේ ඇහැ නිසා විවිධාකාර රෝග පීඩා ඇතිවෙනවා. සමහර විට ඉදිකටු දුඩු වලින් අනින්න අනින්නසේ ඇහැ තුලින් ඇති වෙන රෝග පීඩා තියෙනවා. සමහරට ඇස් දෙක රතු වෙලා ඇස් අරින්නටත් බැරුව ඇහැ කෙවෙන එහෙම ඇස් රෝග තියෙනවා. සමහරට ඇහැ කුණු වෙලා යන සත්‍යයට පත් වෙන රෝග ඇහි තුළ ඇති වෙනවා. ඒ අනන්තවත් රෝග ඇති වෙන මේ රෝග තුළින් විශාල දුකක් සමාඩ අත්දකින්න අත්දකින්න තියෙනවා. ඇහැ කියන එක ඒ තරම් දුක් ලබා දෙන දෙයක්. එතකොට ඇහැ නිසාම ඒ විදිහේ රාග, ද්වේෂ, ඊර්ෂ්‍යා ගිනිය තියෙනවා. එනේ දැක්වට පස්සේ සමන්ත ප්‍රෝජනයකුත් නැහැ, අනන්ත ප්‍රෝජනයකුත් නැහැ. ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යාව ඇති සමාසිතින් දැවෙන. මේ විදිහට ඒ රාගාදී ගිනිවලින් දැවෙනකොට එතකොට ඒකෙන් නතර වෙලා සිටේ නෑ දෙවියෙන්ම නතර වෙලා සිටින්නේ නැතුව ඉතින් කායික ක්‍රියා කරන්නට සිදු වෙනවා ඒ පුද්ගලයාට වාචික ක්‍රියා කරන්නට සිදු වෙනවා මානසික කර්ම සංස්කාර රැස්වෙනවා මේ ඔක්කොම කර්ම සංස්කාර සංස්කාරයේ නැවත නැවත ඉදීමට හේතු පාදක වන දුක් සමුදය සත්‍යයක් වෙන කර්ම සංස්කාර එතකොට ඇහැ ඒ විදිහට ඇහැ පිළිබඳ ඒ විදිහට කර්ම සංස්කාර රැස් කරගත්තු පුද්ගලයා ඊවැනි කර්ම සංස්කාරය මරණ මොහොතේ වශයෙන්ම සිහිපත් වන නියත වශයෙන්ම දුකටියක උපදින. නිරය වෙන තැන් වල උපදින. මේකට නිරය කියන වචනේ ඇහෙනකොට සමහර විට මේකේ තම සරල දෙයක් වශයෙන් හිතන්නත් පුළුවන්. හිතෙන්නත් පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ බාලපඬිත වැනි දේවදූත වැනි සූත්‍රවල දක්වලා තියෙන නිරයේ තියෙන දුක එන්න ඒ නිරේත වැටුණාට පස්සේ තියෙන දුක තමයි අවබෝධ කරගන්නට ඕනේ මොකද විශේෂයෙන්ම මේ දුක්ඛ සත්‍ය විදිසක දතේක ධර්මයක් තමයි මේ තරම් දුකකට පත් වෙලා සංසාරේ පුරා දුක් විඳයි කියන කර්ම පැහැදිලිව අවබෝධ වෙලා දුක්ඛ සත්‍ය තමයි තේරෙන්නේ. ඒක නිසා නිරේ තියෙන දුක ගැන සමමක් හෝ අවබෝධයක් ඇති කරගත යුතුයි. එහේ නිසා මෙවැනි නිරාහ දුක් අපට විඳින්න සිදු වුණා කියන කරුණ අවබෝධ වී යාවේ. දැන් බුදුරජාණන් වහන්සේ දක්වන නිරේත සත්‍යයක් මනස කඟුරු හරි ගියාට පස්සේ සමේනම් වික්‍රේ නිරේපාලා පංචවත් බන්ධනානාම කාරණම් කරන්ති. අර මහා නිරේත දාන්නේ ඉස්සෙල්ලා කොට බන්ධන වද බන්ධන පහක් කරනවා. සත්සං අයෝකීලං හත්තේ ගමෙන්ති සත්සං අයෝකීලං ဒုတိ ය හත්තේ ගමෙන්ති සත්සං අයෝකීලං පාදේ ගමෙන්ති සත්සං අයෝකීලං ဒုတိ ය පාදේ ගමෙන්ති සත්සං අයෝකීලං මජ්ජී උරස්මින් ගමෙන්ති කියලා උන්වහන්සේ දක්වනවා විනිගෙන දැවෙන මහා යකඩෝල් වලින් එක අතකට තනිනවා අනිත් අතකට තනිනවා කකුල් වලට කකුල් දෙකටම තනිනවා මධ්‍ය උරස්මින් පපුව මැදට තනිනවා මේ ගිනිගෙන දැවෙන යකඩ පොළොවක් මත තියෙනයි මේ විදිහට අනින්නේ මේකෙන් අතිශයින් දරුණු දුක් විඳිනවා නමුත් කර්ම විපාක සත්‍ය නිසා ඔහු ඔහු ඇය දුනේ නැරෙන්නේ ඒකෙම ඉන්නා ඒ දුක් විඳිනවා ඒකට ඒ විදිහට එකට දෙයක් නෙමෙයි බොහෝ වාර ගන්න බොහෝ කාලයක් තිස්සේ දුක් දෙනවා ඊට අමතරව සමහර විට ගිනිගෙන දැවෙන මහා පොළොවක කරත්තල බැලුවා මේ හරකුන් කරත්තදාල් දක්වනවා වගේ එහාට මෙහාට දක්වන මේ ඇදගෙන ඇදගෙන යනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට කුටාරෙහි සච්ඡන්ති මේ මහා ගිනිගෙන දැවෙන පොළොව උඩ දාලා කුළු ගෙඩිය වලින් හලනවා. කියලා දක්වනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට උද්දන් උද්දපාදං අදෝෂණං ගහස්සා වාචිහි සච්ඡන්ති. කකුල් දෙක උඩට හිටවලා ඔළුව පහළට තියෙන විදිහට අල්ලගෙන වැ වලින් සහිනවා කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ ලෝධිය හැලියක දාන ආකාරයෙන් දක්වනවා නිරේ කියන්නේ පිටතේ මේ සමහරට දැකලා තියෙනවා නම් ওই දීදුරු කම්මාන්ත ශාලාවකට එන්න ගිහිල්ලා ඒ දීදුරු කම්මාන්ත ශාලාවේ දීදුරු හැදෙන්න ඉස්සෙල්ලා උණු වෙලා තියෙන මේ දේවල් දැකලා තියෙනවා සංකීර්ණම සතු පාටට උරුක් කියන්නේ ඈත ඉඳලා බලන්නට බැරි තරම් ප්‍රශ්නයක් වෙන මහා කැකෑරන දෙයක් මෙවැනි එකක මේ මේ පුද්ගලයා දාන්නේ දැම්මට පස්සේ සකින්ති උත්සංගතිති සකින්ති අදෝගතති සකින්ති ක්‍රියංගතති සෝතස්ස තේනුද්දී සම්පච්චති කියලා බුදුහාමුදුරු දක්වනා මේන දැම්මද පස්සේ ඒ සත්‍යෝ වරක උඩට යනවා වරක පහළට යනවා වරක හරස්සට යනවා තේනුද්දී කංකත්ත පච්චති පෙන බිබුලක් පෙන බුබුලක් වගේ ඒක ඇතුලේ ප්‍රශ්න වෙනවා නිකන් හිතලා බලන්න උණු වතුර එකකට වැටුණත් නැදින් නැටන උණු වතුර එකකට වැටුණත් ඒතර දුකක්ද මෙවැනි ලෝහිය සහිත එකකට වැටුණත් පස්සේ කොයිතරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න සිදුනවද ඒ වැටුණට පස්සේ මහා නිරේට ඊට පස්සේ දාන්නේ ඒ වද බන්ධන ටික දැම්මට පස්සේ බුදුහාමුදුරේ එහෙමයි දක්වා තිබෙන්නේ. එතකොට මේ මහා නිරේදී දක්වන සත්‍ය වික්‍රේ මහා නිරයස්ස පුරත්මාය දිස්ත්‍යා පච්චි උත්හිත්වා පච්චිමා දිස්ත්‍යා පටිසඤ්ඤති නැගෙනහිර දිශාවේ පිටියෙන් මේක හරියට පෙට්ටියක් වගේ එකක්. නැගෙනහිර දිශාවේ පිටියෙන් ගිහිදල් විහිදෙනවා. ඒක බටහිර දිශාවේ පිටිය දක්වාම දිවෙනවා. බටහිර දිශාවෙන් නැගෙන ගිනිදල් මේ නැගෙනහිර දිශාවේ පිටිය දක්වාම දිවෙනවා. උතුරු දිශාවෙන් ඒ වගේම දකුණු දිශාවෙන් ගිනිදල් නැගෙන ඔය හතර පැත්තෙම නැගෙනවා. ඊළඟට උපරිතෝව අච්චියුට්ටේත ඉහළින් ගින්දර මතේලා පෙට්ටා පටිහන්‍යති පොළොවට වදිනවා. ඊළඟට පොළොවෙන් ගින්දර මතුවලා ඉතින් යටින් ගින්දර මතුවලා ඉහළට වදිනවා. මේ හය පැත්තෙන් ගිනි ජාලාවක් මැදට මේ සත්‍යය දානවා. සෝතත්ත ඒටි ගාන්න විට සමින් පිටායති මස්සම් පිටායති නහාරුම් පිටායතික් තියෙන මේ සම්දුපාය සම්තුපායති ඇට මස් නහට ඔක්කොම දැවෙනවා සම දැවෙනවා ඇට කටු වලින් දුම විසිරෙනවා ඒ තමයි දරුණු දුකක් ඕන්ට එකෙහි ඉදින්ට වෙනවා සෝතත් දුක්ඛ සුප්පාඛාටක වේදනා වේදේති නැචතාව කාණං කරෝති යාවන සම්පාපං සම්මන්තියන් තේකෝති එයාගේ ඒ පාප කර්මෙන් දිවි නිමවන තෙක්ම ඕ මැරෙන්නේ කොයි තරම් දරුණු දුකක් වින්ද එතකොට මේ නිරේ මැද මහා සත්‍ය කොටස ප්‍රාශ්‍ය සිනා මේ ඇඟිල්ලක් ගන්නට ඉඩක් නැති කරුණට ශබ්ද. ඉතින් ඈතට පේනවා දොරවල් හතරක් හතර පැත්තේ මේ දොරවල් මැදින් ඈතට යන්නද පුළුවන් කියලා මේක දුවනවා. එහාට මෙහාට කොච්චර දිවත් එතෙන් යනකොට ඒ දොර වැහිලා අනිත් පැත්තට දුවනවා. ඒ දොරත් වැහිලා ඊළඟ පැත්තට දුවනවා. ඒ දොරත් වැහිලා මේ විදිහට අවුරුදු ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් ඒ විදිහට දිගින් දිගට ඒක පැසිපැසි පැසිපැසි දුක් විඳින එක මොහොතක්වත් දුන්නක් නැතිව ඉන්න මොහොතක් නෙවෙයි. පිපාසයට බොන්නට දෙයක් නැහැ කන්නට කිසිවක් ඇත්තෙන්නේ මහා දුකක් අද්දගෙන. ඉතින් අවුරුදු අසංඛ්‍ය ගානකට විතර පස්සේ යම් මේකින් ඒ දොරක් කරනොත් එහෙම ඒකේ ඉන්න නිර්සත්‍යෝ ඈතට දුවන. දුවනකොට ඒක වටේට තියෙන පොඩි පොඩි නිරේවල්. ඔය බුත් නිරය, කුක්කුල නිරය, අතිපත්ත නිරය, ඊළඟට ආරෝධක ඒ වගේ නිර දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒක නොඑක ආකාරයෙන් දුක් පීඩා විඳිනවා අතිශයින්ම දරුණු විදිහට. ඊට පස්සේ මේ නිර්වේපාල වේගයේ මිදෙන සත්‍ය අරගෙන උඩට ආගෙන අහනවා මොනවද ඔබට ඕන? ඒගොල්ලෝ ඉතින් පිපාසයෙන් පීඩිත වෙලා පීඩිතලා ඉන්නේ ආහාරයක් නැතුව බොහෝ කල් දුක් විඳලා තියෙනවා. ඉතින් කිව්වොත් එහෙම මට බඩගිනි කියලා කටවල් නඩු වලින් ඇරලා යකඩ ගිනිගෙන දැනෙන අපේ අඬු වලින් ඇරලා බිම ඒ දැවෙන බිම පොළවේ දාලා කටට දාන්නේ ආහාර පාන නෙවෙයි සත්සං ලෝකුලං ආදිත්තං සම්පජ්ජිතං සජ්ජෝති භූතං මුකේ පක්ෂිපන්තේ ගිනිගෙන දැවෙන ලෝහෝ කුලි කටල දාන්නේ සංසස්ස සම්පිදයයේ මුඛම් පිදයයේ කට්සම් පිදයයේ උද්‍රම් පිදයයේ අන්තම් පිදයයේ අන්ත අන්ත ගුණම් පිදයයේ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන ඒවා දක්වනෝ එහෙම දානකොට සොඩුත් දැනෙනවා කටක් දැනෙනවා උගුරක් දැනෙනවා පටක් දැනෙනවා මේ වගේම පිච්චෙනවා දෙවිලා ඒ වගේම පුඩා බඩවැල් මහ බඩවැල් ආදී ඔක්කොම දැවෙනවා. ඉතින් මේ පුද්ගලයෝ මේ එකක් සත්‍ය වෙනම කිව්වොත් අනේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දැන් මෙහෙම මොකක්ද ඕනේ කිව්වම අපිට කන්න දෙයි කියලා. ඒකට තමයි අර විදිහට දෙන්නේ. දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන අපිට වතුර ටිකක්වත් දෙයි දැන් අවුරුදු කෝටි ගාණක් වතුරක් බින්දක්වත් නැතුව හිතේ බොහොම ප්‍රකාශන සිරින්සා ප්‍රකාශය කියලා. එහෙම කියනකොට සම්බලෝ ගුණං සත්තං ආදිත්තං සම්පජ්ජිතං සජෝති බුද්ධං ඒ කියන්නේ ගිනිගෙන දැවෙන රත් වෙන ලෝඩිය කටට ආශින්තන්ති මොකේ ආශින්තන්ති කටට වක් කරන ඒ වක් කරන විදිහට අර විදිහටම දැවෙන උගුරේෂිත සම්පූර්ණ නෝලසංග ඊට පස්සේ නැවත මහණෙනි වේට ඇදලා දානවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා සංකෝපනහම් වික්‍රේ නාඤ්ඤස්ස සංඝස්සා බාහුනස්ස සත්තා බාහුනස්වා සත්තා වදාමි අපිච්ඡේග දීවනේ සාමඤ්ඤාතං සාමං දෙක්ඛං සාමං බෙදිතං සම්මීවාහං වදාමේති මහණෙනි මම මේක කියන්නේ වෙන කවුරු හරි ශ්‍රමණයෙක් කියපු දෙයක් අහලා බ්‍රාහ්මණයෙක් කියපු දෙයක් අහලා එහෙම නෙවෙයි මමම දැක්කා සාමඤ්ඤාත සාමන් දිට්ඨ සාමන් දිට්ඨ මමම මේ දිට්ඨ චක්ෂ ඥාණයෙන් දැක්කා මට මේක පේනවා ඒකයි මම මේ විදිහට කියන්නේ එහෙම කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අනේක පරයයේනි කිපෝ මහම් බික්ඛවේ නිරේ කතං කතේය කතේයම් මම නොඑක්ම එක් ආකාරයෙන් මේ නිරේ තියෙන දුක ගැන කොච්චර මම ප්‍රකාශ කළත් යාමංච දම් බික්ඛවේන සුකරං අක්ඛානේන පාපින පාපිනතං යාව දුක්ඛානිරයාති මේ දුකේ නිරේ තියෙන දුක මෙතකයි කියලා වචන වලින් මට කියලා නිම කරන්නට බැහැ මම කියන්නේ වචන වලින් කියලා නිම කරන්නට බැරි තරම් දුකක් තියෙනවා. මෙවැනි දරුණු දුක් නරසාදීලා අපි විඳලා තියෙනවා. මේක කියනකොට මෙයාට තීරණයක නෙවෙයි අවශ්‍ය මෙවැනි දුක් අපි කොච්චර කාලාන්තරයක් තිස්සේ නිරවල විඳලා තියෙනවද කියන එක පැහැදිලිව අවබෝධ වී සිටි. මේ නිගයේ තියෙන කාලය කියන්නේ මේ අවුරුදු 10000 ලක්ෂය එහෙම නෙවෙයි. අබ්බුද වලින්, නිබ්බුද වලින්, කල්පාන්තර වලින්, බුද්ධාන්තර වලින් ඉතින් කියන්නට බැරි කාල පරිච්ඡේදයක් තිබේ තුස්සේ මෙවැනි ගින්දර වලින් අපි දැවුනා කියන එක පැහැදිලිව පෙන්නලා දුක්ඛ සත්‍ය ටිකක් හරි හිතට තේරෙන්නට ඕන. දැන් මේ අවස්ථාවේ මෙවැනි දුක් අනන්තවත් අපි සංසාරේ පුරා ගින්දා කෙලවරක් නිමාවක් සීමාවක් නැති වාර ගණන් අවීචාදී නරකාදී ලෝකයෙන් පැවුණා. ඉතින් ඔය പ്രേත ලෝක වැනි ලෝක වලට වැටුණා නම් විඳින දුක මේ ඇයිද මම කලින් කියලා දීලා තිබෙනවා. ඒ වේදී විඳින දුක කෙලවරක් සීමාවක් කියන්නේ නැහැ ඔය ලක්ෂණ සංගුත්තේ සූත්‍ර වල මුගලන් මහරහතන් වහන්සේලා ඒ මුගලන් මහරහතන් වහන්සේ ඒ ප්‍රේතයන් විඳින දුක දැකලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දුක් විඳින ප්‍රේතයෝ මම දැක්කයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මමත් ඕක දැක්කා මොබලන්. නමුත් මම ලෝකයට කිව්වේ නෑ සාක්ෂියක් තිබෙන්නේ නැති දැන් සාක්ෂියක් නැති නිසා දැන් සාක්ෂි තියෙන නිසා මමත් මේක දැක්කයි කියලා ප්‍රකාශ කරනවා කියලා. ඒම ලක්ෂණ සම්මුතියේ සූත්‍රවල දක්වලා තියෙනවා. සමහර ප්‍රේතයන්ගේ මුළු ඇඟම ගිනිගෙන දැවෙනවා. හරියට දැන් ඔය පෙළපාළි වල යන මිනිස්සෙම එක එක පුද්ගලයන්ගේ හැඩයට පඹය හඳලා පඹයන්ට ගිනි තියෙන. මේ ඇයි දැකලා එතකොට ඒ ගින්දරෙන් මේ පම්පය දැවෙනවා. මේ වගේ මුළු ඇඟ පුරාම ගින්දර දිලිදල් විහිදුව විහිදුවා. විහිදි විහිදි. ඒ ප්‍රේතයන් දැවෙන ප්‍රේතයන් සිටිනවා. නමුත් ඒ අය මැරෙන්නේ කරන ලද කර්ම ශක්තිය තිබෙන තාක්කල් ඒ දුකම විඳිනදා එන්න තියෙනවා. සමහර ප්‍රේතයන්ගේ හිස උඩ ගිනි කබල් වගේ මහා රත්යෙන් දැවෙන ගිනි කබල් තියෙනවා කියලා දක්වලා තියෙනවා. මෙවැනි අනන්ත අප්‍රමාණ ප්‍රේත ලෝකවල දුක් අපි අඳින්නයි කියන එක අවබෝධ කරගත යුතුයි. ඊට අමතරව මනුෂ්‍ය ලෝකේ වගේ තැනක ඉපදුනා ජාතිය, ජරාය, මරණේන, ශෝකේහි, පරිදේහි, දුක්ඛේහි, දෝමනස්සේහි, ආදිස්සන්තේ වදාම කියලා බුදුහාමුදුරුවෝ දැක්වන්නේ ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි මරණ ගිනි වලින් ශෝක පරිදේහ, දුක්ඛ දෝමනස්ස උපායාස ගිනි වලින් දැවෙනවා කියන්නේ. එතකොට ඇහැ නිසා මේ ආකාරයෙන් ජාර සතර පාදුක පමණක් නෙවෙයි මනුෂ්‍ය ලෝකේ ආවත් ජාතිය ඉපදෙන්නට ගිහිල්ලා කොයිතරම් දුක් වෙනද ඒ වගේම ව්‍යාධි දුක් කොයිතරම් දුක් විඳද මේ ඇයිද මේක කියනකොට යන්න සුදු කරුණක් වෙන්නට පුළුවන්. එහෙම නෙවෙයි Tamanට තේරෙන්න ඕන යම් කිසි කෙනෙක් මේ තරම් දරුණු දුකක් මේ රෝගයෙන් විඳිනවා නම් ඒ වගේම දුක් මමත් අනන්තවත් අප්‍රමාණවත් මේ සංසාරේ පුරා විඳලා තියෙනවා. උදාහරණ වශයෙන් හිතමු අපි කැන්සර් වැනි අපිරිකා රෝගයක් හැදලා තියෙනවා කියලා සමහර විට පිළිකා රෝගය හැදුනට පස්සේ මුල් අවස්ථාවේදී ඉච්චර නැතුණාට පසුව අතපයම පේන්නේ හොල්වන්නටත් බැරි වෙනවා. සමහරට ඇස් දෙක පේන්නේ කොණ්ඩේ ඔක්කොම යනවා. මුළු ඇඟම Tamanට ඕන විදිහට හසුරවන්නට බෑ. අතිශයින් දරණ දුකේ අය විඳිනවා. මේ ඒවැනි දුකේ රෝගීන් දැක්කට පස්සේ කල්පනා කරලා අවබෝධ කරගත යුතුයි. මමත් මේ වගේ කෙලවරක් නැතුව සීමාවක් නැතුව අනන්ත අප්‍රමාණ වාරයක් තිස්සේ මේ දුක් විඳලා තියෙනවා නේද සංසාරේ පුරාම කියලා. කෙලවරක් නැති රෝග තියෙනවා කෙලවරක් නැති දුක් අපි විඳලා තියෙනවා. ජරාවට පත් වෙච්ච මිනිස්සු මේ අසංසාර දැකලා ඇති. සමාජයට එතනම නිදාගෙන නැගිටින්න බෑ කෙනෙක් නැගිටවන්නට ඕන, කවන් කන්න බෑ කෙනෙක් කවවන්නට ඕන. මල මූත්‍රා සුද්ධ පවිත්‍ර කරගන්නට බෑ, යන්නටත් බෑ. එතනම මල මූත්‍රා පහ වෙන්නේ. ඇස් දෙක පේන්නේ ආංග ඇඟ ඔක්කොම ඉවගියට අතිශයින් ඩබල් ඩොක් පිළින ඒ යා ජරා දුක් විඳින සත්‍යය මේ දැක්කලා ඇති අනන්තවත් දැක්කත් මේ ඇයි නිකමටවත් හිතුණද මේ ජීවිතේ පුරා පමණක් මේ සංසාරේ පුරා කුලීතරන්නම් කාල පරිච්ඡේදයක් මම මේ විදිහට ජරා දුක් විඳලා තියෙනවද කියලා මරණයට පත්වන ආකාර අනන්තවත් වෙනවා මේ මරණයට පත්වන අය මේ දැකලා ඇති මැරිච්ච අය දැකලා ඇති අනන්තවත් නමුත් හිතිලා තියෙනවද නිකමටවත් මේ විදිහට මරණ දුක් මං සංසාරේ පුරා විඳලා තියෙනවා මෙවැනි මරණ දුක් ලබා දීච්චි එකක් සහසිතක් නේද මම මෙතන මේ මමයි කියලා හිතාන මගේ කියලා හිතාන ආශා කරගෙන කටයුතු කරන්න කියන අවබෝධය ඇති වෙලා කියනවාද කියලා තමන්ම තේරුම් ගන්න. මේ දුක්ඛ සත්‍ය තමයි හරියට අවබෝධ කරගන්න දැකිය යුතුයි. මම මේ කර්ම ඇත්ත වශයෙන්ම අතීතයේ කොයිතරම් දුක් විඳද කියන එක හදවතට දැනි දැනි මම මේ කතා කරන්නේ. මේ ඇයටත් ඒක දැනි දැනිම අහන්න පුළුවන් නම් මේ දේශනාව ආලා ඉවර වෙනකොට මෙතනම නිවන් යන්නට පුළුවන්. නමුත් ඉතින් එහෙම ජවන ප්‍රඥාවක් කියන බීගෙන් දිගන ප්‍රඥාවක් නැති කෙනෙකුට ඒවා දකින්නට බෑ. කෙසේ වෙතත් පුළුවන් තරම් දුරට හරි උත්සාහ ගන්න දැන් නැහැ වුණත් පසුව හරි මේ දේශනාව අහලා මේ විදියට සංසාරික දුක් මේ ඇහැ නිසා ලබා දුන්නා නේද කියන කරුණ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. එතකොට ඇහැ පමණක් නෙවෙයි කන ගත්තත් එහෙමයි කනට ශබ්ද ඇහුනට පස්සේ රාග ගින්නෙන් දැනෙනවා, දේශ ගින්නෙන් දැනෙනවා, මෝහ ගින්නෙන් දැනෙනවා. අර ජාති ජරාදී අර කලින් කියපු විදියට මේ ජාති ජරා ගින්න වලට ඇදගෙන වැටෙනවා. දැන් මේ අය දන්නවා අපි හිතමු කෙනෙක් සමාජ දෝෂාරෝපණය කළා, නිඳා කළා, පහස කළා, බැන්නා ආදී වශයෙන් කළොත් එහෙම ඒ වෙලාවේදී කොයිතරම් දුරට මේ පුද්ගලයා දැවෙනවද ඒ සබ්දේ නිසා කියලා. ඒ දැවුනට පස්සේ මේ මනුස්සයා එතනින් නතර වෙන්නේ සමාජයට මානසික වශයෙන් උද්දම ශාප කිරීමක් කරાવી. මානසික අකුසල කම් ගොඩාක් රැස් කර ගැනීම. ඊට අමතරව Tamanට කව ශක්තිය තියෙනවා නම් කියන වචන වලින් ප්‍රකාශ කරන්නට උට අභියෝග කරන්නට උට නැවත දෝෂාරෝපණය කන්නේ ඒ විදිහට වාචික ක්‍රියා කරයි මායික වශයෙන් කරන්න තියෙනවා නම් සමාජයට මරණය පවා සිදු කරයි. ඉතින් මේ විදිහට ද්වේෂයෙන් බැවෙනකොට ඇස් එක රතු වෙලා තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා මෙයා ද්වේෂයෙන් පිච්චෙනවා කියලා. මේ ද්වේෂයෙන් පිච්චි පිච්චි අහර කනට ඇහෙන ශබ්ද නිසා කොයිතරම්නම් සංසාරේ පුරා අපි දුක් විඳලාද කියන එක තේරුම් ගත යුතුයි. ඒ සංසාරේ පුරා ජාති ජරා ව්‍යාධි දුක් මේ ශබ්දයට ගැටීම නිසා ඇලීම නිසා අපි අත්දැක්කද කියන කාරණාවත් අවබෝධ වී තිනේ ආයේ. මේ විදිහට තමයි නාසයට දැනෙන ගඳ සුවඳ නිසා සමහරට තමා අකමැති දුවබලක් සම්බන්ධ දෙයක් සම්බන්ධයෙන් ඉදුලේ එහෙම තිබුණොත් අසල්වැසි ගෙදරක සත්‍යයක් හරි අපවිත්‍ර කරලා එතකොට කොයිතරම් කීපලා කොයිතරම් දේවල් කරනවාද කියලා මේ ඇයට තේරෙනවා. ඉතින් සමහරට ඔය ටේකන්ගේ වගේ ගඳ වැඩින විට Taman කොයිතරම් දැවෙනවද නැත්නම් කොයිතරම් දෝෂාරෝපණය කරනවද කොයිතරම් දියටපත් වෙනවද ආදී කරුණු මේකට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ජීවිත දැනෙන රස නිසා ඇලෙනවා නැත්නම් ඒව නිසා ගැටෙනවා. මේ රස දැරීච නිසා සමහරු බීමත්කමද යොමු වෙනවා ඊට පස්සේ මත්පැන් වලින් මත්පැන් වලට අයිස් බැහැවලා විඳින දුක කොයිතරම් ගින්නකින් දැවෙනවද කියලා මේ තේරුම් ගන්නත් පුළුවන් විස්තර කරන්න කරන්නට අවශ්‍ය වන්නේ. සමහරට ඒ වශයෙන් කිසිම නිසා සත්‍යයන් දහසනය කරන අතරකම් කරනවා කියන නොයේ දේවල් අපිට සම්ම පවාසිද කරනවා. සමහරට තමා ප්‍රිය කරන තමන් ප්‍රිය කරන්නේ රසයේදී ප්‍රිය කරන ආකාරයෙන් රසබද්ධයක් කියලා දෙන්නද නැහැුණා නම් එහෙම දැසිදස්සම් කරවන්න එහෙම දෝෂාරෝපණය කරන ආකාරය නැත්නම් තමන්ගේ භාවය උරුඳ දරුවන්ට ආදී දෝෂාරෝපණය කරන ආකාරයෙන් බණින ආකාරයෙන් දැවෙන ආකාරයෙන් මේ ඇයි තේරුම් ගන්නට පුළුවන් වන්න ඕන. ආයත දැනේ ස්පර්ශ නිසා යම් කිසි තමා බලාපොරොත්තු වෙන ස්පර්ශය ලබා ගැනීමට අපේක්ෂාවක් තියෙනවා නම් මේ ස්පර්ශ ලබා ගන්න කොයිතරම් දෙයක් කොයිතරම් දුක විඳිනවද විඳින්නද සිදු වෙනවද මේ ඒ වගේම කායත දැන දුක්ඛිත වේදනාවල් දෙන දෙන දේවල් කෙරෙහි කොයිතරම් ගැටිලා කටයුතු කළාද කියන එක තේරුම් ගන්න ඕන. මනස නිසා කොයිතරම් දෙවිල්ලකට සැවිල්ලකට පත් වෙනවද කියන කාරණාවත් අවබෝධ වී ආයේ දැන් අපි සමහරවිට කතා කරනවා මගේ පපුව දාලා ගියා මගේ පපුව පිච්චිලා ගියා මගේ පපුව හොස්ලාලා ගියා කියලා එහෙම ওই ගමේ ගොඩේ මිනිස්සු කතා කරනවා නිතර ඇහෙනවා. මොකද මේ සබ්දයක් ඒ මනසට ඒක ඔරොත්තු දෙන්නේ පිච්චිලා යනවා. සමහරවිට යම් යම් දේවල් ලැබුවාට පස්සේ සාමාන්‍ය ලෝක සත්‍යයට ඒක ඔරොත්තු දෙන්නේ නැතුව අවුත් ගණන් මානසික වශයෙන් දුක් වෙනවා. සමහරට බොහෝ කාලයක් ජීවිතේ පුරාම දුක් වෙනවා. සමහරට ඒ දේවල් ලැබුවාම එතනම සිහි නැති වෙලා යනවා තමයි. සමහර විට හදවත පැලෙන්නට උනත් පුළුවන්, මෙල්ල වැටෙන්නට උනත් පුළුවන්. උස්සන්නට බැරි තරම් ඒ හද මනස තුළින් ජීන්දර ජාලාවක් ලබා දෙයි. මේවා තුළින් කායික වාචික මානසික කායික කර්ම සංස්කාර රැස් කරගන්නවා. ඒ රැස් කිරීම තුළින් අර කලින් කියපු විදිහට සතර පාදුක්ඛාදී ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට, ශෝක පරිදේ දුක් දොම්නස් ආදී දුක් වලට තම ඇදෙවෙන ආකාරයේ පැහැදිලිවම තේරුම් ගත යුතුයි. එහෙම පැහැදිලිවම තේරුම් ගන්නකොට Tamanට තේරෙන්න ඕන. මෙතෙක් කල මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ් වැනි ධම්ම අපිට සැප ලබා දෙන සැප දේවල් කියලා හිතාන හිතියට මේ තරම් සංසාර දුකට ඇදලා දාපු දේවල් නේද කියන කරුණ. එහෙම තේරෙනකොට මේවා අරගෙන තමන්ගේ සිත දල්වන්නේ කෙලස් ගිනිවන්නේ. මේවා අවබෝධ වෙනකොට තමාගේ සිත නිවෙනවා කෙලස් ගිනි දල්වන්න ඉඩ දෙන්නේ. සතියෙන් විතර තමාගේ සිත ආවරණය කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා භාවනාව දිනුවක් දිනුවක් ලැබෙන්නේ නැත. ඒක නිසා එතකොට Tamanට තේරෙන්න ඕන ඇයි මම මේ විදිහට මේවට ඇලීම් ගැටීම් ඇති කරගත්තේ රාග ගිනින් දෝෂ ගින්නෙන් මං සැවුනේ ඇයි කියලා. තමන්ට අවබෝධ වී පෙනී යන්නට ඕනේ. එතකොට තමන්ට තේරෙනවා මේ සංසාරික දුක මම මෙතෙක් කල දැනගෙන හිටියේ නෑ. අර අපාදුකාදී මං කියේ ඒ දුක ටිකක් හරි මේ ඇයට තේරුම් යාම සඳහා. මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ තරම් දරුණු දුකක් සංසාරේ පුරා මම අත්දැකලා තියෙනවා නේද කියන ඒක අවබෝධය දුක්ඛය යන දුක ගැන නොදන්නා මෝඩකම සමාජයේ සිට තුරු ප්‍රයත්න කරනවා ඊළඟට මේවා කෙරේ ඇදීම නිසා ගැටීම නිසා රාගගිනි දෝෂගිනි වලින් දැවිච්ච නිසා මේ විදිහට සංසාර දුකට මම වැටුණා නේද මේක දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක් නේද කියන කරුණ පැහැදිලිව මේකට අවබෝධ වුණේ නැහැ අවබෝධ වන්නේ දුක්ඛ සමුදය ඥාන ඒ දුක්ඛ සමුදයගත නොදන්න මෝඩකම ඒ අවිද්‍යාව තමයි සිතට තිබුණා ඒක නිසායි මේ විදිහට මේ රූප ශබ්ද ගන්ධ රස ආදී ධර්මයන් නැත්නම් එහකරනාසේ දිය ශරීරයෙන් කර්මංශාදී ධර්මයන් උපාදාන කරගෙන ඇදිලා බිඳිලා ගැටිලා කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර රැස් කරගනිමින් සංස්කාර දුකටම නැවත නැවත ඇදවැටෙන ඉදිරියටත් ඒ විදිහට යන්නට සිදෙනවා මේ කර්ම පැහැදිලිවම අවබෝධ කරගෙන ඕවා අතහරින්නට නොහැකි වුවකොත් එනිසා ඒ කර්ම පැහැදිලිවම තේරුම් ගත යුතුයි එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආදිත්ත පරයාසුත් ඒ චක්කුම් කෝබික්කේ ආදිත්තං රූපාදිතාදියසු. සෝතං ආදිත්තං සද්දාදි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම මේ ඔක්කොම දේවල් ගිනිගෙන කියලා. කිසිම රූපයක් ගිනිගෙන නැහැ. කිසිම ශබ්දයක් ගිනිගෙන නැහැ. කිසිම ගන්ධ සුවඳක්, කිසිම රසක්, කිසිම ස්පර්ශයක්, කිසිම මනස ධර්ම වල ධම්මා රම්මණයක් ගිනිගෙන නැහැ. මේ ගිනිගෙන දැවීම ඇතිවන්නේ තමන්ගේ සිත තුළ. නමුත් ඒ ගිනිගෙන තමන්ගේ සිතට රාග ගිනි ඇතිකරන, ද්වේෂ ගිනි ඇතිකරන, ජාති ජරා ආදී ගිනි ඇතිකරන්නට අන කතා කරන ඇහැට පෙනෙන රූප අපට රූප නිසා ඒක සිදු වෙනවා. රූපය ඒ ගිනි ඇතිකර දීමට උපකාර වෙනවා. ඒකයි රූපත් ගිනි අරගෙනයි කියලා කියන්නේ. ශබ්දත් ගිනි අරගෙනයි කියන්නේ. නමුත් මෙතන ශක්තිය වශයෙන් සිදුවන ක්‍රියාදාමය මොකද්ද? ඇහැට රූපයක් දැක්කා කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති නැති යාමක්. කන ශබ්ද හුවා කියන්නේ නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රසක් දැනෙනවා, කයට ස්පර්ශයක් දැනෙනවා, මනසට නොඑක් දේවල් හමුණ අඳුනාගත්තා, දැනගත්තා කියන්නේ ඒ ඔක්කොම පංචස්කන්ධ ධර්මයේ තියෙමක් නැතිවීම. වෙන දෙයක් නෙවෙයි. දැන් අපි මේ එකක් ගැන කිව්වම අනිත් ඒවා ගැන කියන්නත් අවශ්‍ය නැහැ. ඒකෝට මේ ආයත තේරුම් ගන්නට පුළුවන්. අපි හිතමු ඇහැට රූපයක් දැකලා රාගයෙන් හරි ද්වේෂයෙන් හරි දැවුණා. රාගක් දිනා, දෝෂක් දිනා කියලා ඒ දෙකෙන් දැවුණයි කියලා හිතන්නේ. එතකොට මෙතන මොකද්ද මේ සිදුවන්නේ? ඇහැට රූපේ දැක්ක ගමන් රූපේ පැත්ත කොහේ තියෙනවා? තමන්ගේ සිත තුළ ඒ රූපය දැකීම පිළිබඳ විඥානයක් ඇති වෙනවා දෙචක්කු විඥාන. මේක විඥානස්කන්ධයේ පහළ වීමක්. ඊට පස්සේ රූපයෙන් මේක ලක්ෂණයි හොඳයි ආදී වශයෙන් හෝ නැත්නම් මේ නරකයි හතුරෙක් ආදී වශයෙන් මේ විදිහට හඳුනාගත්තා. ඒක රූප සංඥාවක්. ඒකත් සමාගයේ සිට තුලයි ජනිත වන්නේ. මේ හඳුනාගත් ආකාරයට අනුව ඒක හොඳ එකක් ලක්ෂණ එකක් සාමාස්වාදයේගෙන දෙන එකක් ආදී වශයෙන් හිතුවනම් ඔන්න කාමයේගෙන දෙන සිටිවිලි පහළ වෙනවා. සුඛාස්වාදයක්ගෙන දෙන. ඒක අනිත් නැවත හිතනවා දුකක් දෙන දෙන සිටිලිය තියෙනවා දුක්ඛ දුකක් ගැන එතකොට වේදනා ස්කන්ධය ජනිත වෙනවා එතකොට සුඛ වේදනාවක් වෙනවා නම් ඇලෙනවා දුක් වේදනාවක් වෙනවා නම් ගැටෙනවා ඒක පිළිබඳ චිත්ත සංස්කාර සිටිවිලි ධර්ම ගන්නවා මේ විදිහට වේදනා ස්කන්ධය සංස්කාර ස්කන්ධය ජනිත වෙනවා පැත්තක රූපේ ඒ අපිට ඇහැට පේන රූපේ පැත්ත කොහෙද තියෙනවා. ඒ රූපේ දන්නේත් නෑ සමහරවිට අපි ඒ රූපේ දිහා බලාගෙන මේ විදිහට රාගයෙන් බරිස්ස වෙලා අපි තමයි හිත කකාරව ගන්නවා කියලා ඒ රූපේ සමහරවිට දන්නේත් නෑ. නැත්තම් ඒ රූපේ දිහා බලන මම මේ ද්වේෂයෙන් කැකරනවා, ඉරිෂ්‍යාවෙන් පුපුරනවා කියලා ඒ රූපේ දන්නේත් නෑ. තමන්ගේ සිත තුළ නාම ධර්ම මේ ආකාරයෙන් ඇතිවීමක් තියෙනවා. රූපේ දකිනවා කියන්නේ ඒකයි. එතකොට මේ නාම ධර්ම ඇති වෙනකොටම තමන්ගේ කයත් ශාරීරික චිත්තජ රූප උපදිනවා. තමන්ගේ ශරීරයත් ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒතකොට රූපයක් දකිනවා කියන්නේ තනිකරම පංචස්කන්ධ ධර්ම ඇති වීම. ශබ්දයක් අසනවා කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ජනිත වීම. මේ විදිහට තමයි අනිත් ඉන්ද්‍රියන් අරමුණුම වෙලා ඒ පිළිබඳ දැනීම පහළ කරගන්නවා කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ජනිත වීමක් වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කජ්ජනීය සූත්‍රයෙන් අපි මේ දේශනාව ඉදිරිපත් කරන ඒ කජ්ජනීය සූත්‍රයේ දක්වනවා කිංච වික්ඛවේ විදූපේ තේන සම්දුම්පේදී කුමක්ද මහණෙනි මෙසේ නිවන්නේ දල්වන්නේ නැතු රූපම් වික්ඛවේ විදූපේ තේන සම්දුම්පේදී වේදනම්බිකේ විදුපේතින සංදෝපේති සංඥම්බිකේ විදුපේතින සංදෝපේති සංඛාරේ විදුපේතින සංදෝපේති විඥානං විදුපේතින සංදෝපේති කියලා මහසේක විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහයි මහණෙනි නිවන්නේ දන්නන් නැති කොටස් පහයි එතකොට අර කියපු ඇහැ ගිනිගෙන කන ගිනිගෙන ශබ්ද ඒ වාගේ කියපු එක ඔක්කොම මෙතෙන්ද ඒක රාශිය වෙලා නැත්නම් එතෙන්ද යොමු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන්. මේ හැටි හිතෙන්න පුළුවන් දැන් මේ පංචස්කන්ධ ධර්ම මේ ආකාරයෙන් ගිනිගෙන යනවා කියනකොට දීව්‍ය ලෝකවල ධක්ම ලෝකවල තියෙන පංචස්කන්ධ වලට නම් මේ මොකක්වත් නැහැ නේද මේ මනුෂ්‍ය ලෝකෙට තිරිසන් ලෝකෙට සතර අපායට ඔය අමනුෂ්‍ය ප්‍රේත වැනි ලෝකවලට නේද මේක තියෙන්නේ කියලා එහෙම නෙවෙයි දිව්‍ය ලෝකයේ ඉපදුනක් රාගගිනි, දේශගිනි, මෝහගිනි තියෙනවා. භක්ම ලෝකයේ ඉපදුනක් මෝහගිනි, අමානගිනි ආදී දේවල් තියෙනවා. ජාති ජරා ආදී ගිනි තියෙනවා. දැන් නිකන් ඔය උපචාරා කියලා මහා මෙහෙණින් වහන්සේ කෙනෙක් දිවා විහාරණේ අන්දවනේ වාසය කරනවා. වැඩි වැඩිවශයෙන්. එතකොට මාර්යා මාර්ගදී පුත්‍රයා වසන්තිට මාර්ගදී පුත්‍රයා මේ රහත් මෙහෙණින් වහන්සේලාටත් හරියට නොයෙක් දේවල් කළා. සාතන් වහන්සේලාටත් කළා බුදුහාමුදුරන්ටත් කළා. මාර් සංගුතේ මේවා තියෙනවා. එතකොට මේ මාත සංගීතයේ තියෙන මේ මේ කාරණාව. ඉතින් මේ මාර්යා ඇවිල්ලා බුදු සත්‍යාලා කියන රහත් මෙහෙණින් වහන්සේ ළඟට කියන මොකටද මෙතන මේ දුක් විඳින්නේ? චාතුම්මාරාජ්‍යයේ තියෙනවා, තාවතින්සේ තියෙනවා, යාමේ තියෙනවා, තුසිතේ තියෙනවා, නිම්මාන රතේ තියෙනවා, පරිණිමිත වසවති කියලා දිව්‍ය ලෝක තියෙනවා. මේවා ගිහිල්ලා පුළුවන් තරම් කාමසප තියෙනවනේ ඒව ගෙදින්න. එතකොට මේ උපචාලා කියන මහරහත්මයන් වහන්සේ කියන මේ සෑම තැනම රාග ගින්න තියෙනවා, ද්වේෂ ගින්න තියෙනවා, මෝහ ගින්න තියෙනවා. ඔබේ වස්සගේට මේ සෑම දෙයක් මෙයාටත් වෙලා තියෙන්නේ මායාවේ වස්සගේටපත් වෙලා තියෙන්නේ ඒක නිසා ඇය ප්‍රකාශ කරන සබ්බෝ ආදිත්‍යෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පදුපිතෝ සබ්බෝ පජ්ජලිතෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පතම්පිතෝ කියලා. සබ්බෝ ලෝකෝ සබ්බෝ ආදිත්‍යෝ ලෝකෝ මුළු විශ්වයම ගිනිගෙන. ආදිත්‍යෝ කියන්නේ දැවෙනවා. සබ්බෝ ලෝකෝ විදූපිතෝ මේ මුළු ලෝකෙම දුම දමනවා. ඒ කියන්නේ ගින්නෙන් දැවි දැවි දුම විහිදෙනවා. සබ්බෝ පජ්ජලිතෝ ලෝකෝ මුළු ලෝකෙම ගිනිගෙන දිලිගෙනවා. දිලිසෙනවා. සබ්බෝ ලෝකෝ පතම්පිත ලෝකෙම ප්‍රකම්පිත වෙලා තියෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙක් දකින කතාවක් නෙවෙයි රහත්ෝ කෙනෙක් දකින දෙයක්. එතකොට මුළු විශ්වයම කොතන ගියත් මේ ගිනි වලින් නිවෙන්නට පුළුවන් තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආව සුද්ධම්ම කියලා මෙදෙවිය. මේ දේවතා සංගතයේ තියෙන සූත්‍රයක තියෙන සුද්ධම්ම සූත්‍රයේ තියෙන කරුණක් අපි කියන්නේ මේ දෙවියන් දෙවගණන් 500ක් සමග යම් කෙනෙක් කර කර කාමාස්වාද විඳවිදායකකොට දෙවියෝ දෙවගණන් 500 මෙතන මන්තරදහන වෙලා කෙලින්ම අපායට මේ දෙවියන් බැලුවා කොහොම මෙතන ඉතුරු දෙවියෝ දෙවගණන් 500 500 දෙනා මාවීචි නරකාදී පැනනවා ඒක අනාරකයට ගිහිල්ලා දුක් විඳිනවා මේ Tamanට වෙන්නේ මොකද්ද කියලා බැලුවා තවත් දවස් හතකින් සමුනුත් මැරෙනවා සමුනුත් අපායේ යනවා කියලා උදකිනවා දිය දිවසින් දකිනවා. දැක්කට පස්සේ මෙයා පුදුම බයකට පුදුම සැටි ගැනීමකට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. හමු වෙන්න ඇවිල්ලා අහනවා අනුපන්නේසු පිච්චේසු නිච්ඡං උත්තසමිදං චිත්තං ආදී වශයෙන් මේ තව මේ දක්වා ඉතිරිලා නැහැ මේ දුක. නමුත් තව දවස් හතකින් මේ අපාදුක මට විඳින්න වෙනවා. ඒක නිසා නිරන්තරයෙන් මගේ හිත කැටිගෙන, බියගෙන, දුකින් පීඩිත වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා. ඒක නිසා මේ දුක නැති කරගන්නට එවැනි ස්ථානයක් තියෙනවා නම් මට කියන්න. එහිදී බුදුරජාණන් වහන්සේ දක්වනවා නාඤ්ඤත්‍ය බද්ධාතපසා නාඤ්ඤත්‍රේන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ය සබ්බ නිස්සබ්දා සත්‍යෙන් පස්සාමි පාණිනා නාඤ්ඤත්‍ය බොණ්ඩං දාතපසා මේ බුද්ධංග ධර්ම දිනු කරන්නේ නැතුව නාඤ්ඤත්‍ය තපසා මේ සම්සීලේ ආරක්ෂා කරන්නේ නැතුව නාඤ්ඤත්‍ය ඉන්ද්‍රිය සංවරා ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැතුව නාඤ්ඤත්‍ය සබ්බනිස්සග්ගා මේ සියල්ලම සිතින් අතහරින්නේ නැතුව සත්‍යං පස්සාමි පාණනම් මේ ලෝක සත්‍යයට ශාන්තියක් සැලසීමක් දකින්නට ලැබෙන්නේ. මේ ඉන්ද්‍රියම් පිනව පිනවා ඉන්ද්‍රියන්ට අවශ්‍ය දේවල් දිදි දිදි ඉන්නවා කියන්නේ දිනේ තව තවත් දැල්වනවා කියන එක. අපිට ගින්දරක් තියෙනවා නම් ඒක ගින්දර දැල්වෙන ඉන්ධන. ඒ ගින්දරට නැවත නැවත දාන්න දාන්න ගින්දර වැඩි වැඩියෙන් පස් වෙනවා වෙනවා ගින්දර නිවෙන්නේ. එනිසා මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නට ඕනේ. ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැති කෙනෙකුට ওই කෙලෙස් ගිනින් දිගින් දිගටම දැවෙන්න පටන් ගන්නවා විනා, ඇවිදෙන්න පටන් ගන්නවා විනා මෙතන විදූපේදී නිවීමක් සිදුවන්නේ නැහැ. එනිසා පුළුවන් තරම් දුරට ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. මේ නිසා බුදුහාමුදුරුවෝ මෙහිම ප්‍රකාශයක් කරන ආදිත්ත පරයය කියලා වෙනස් සූත්‍රයක්. අර කලින් කියපු ආදිත්ත පරයය සූත්‍රයේ වෙනස් තැනක තියෙන වෙනස් සූත්‍රයක් ඒ නමින්. ඒදී දක්වනවා මරණ දික්කේ සත්‍යය අයෝසල අයෝසලකාය ආදිත්‍යය සම්පජිතාය සදෝති භූතාය සක්කුන්ද්‍රයන් සම්පරිමත්තං නත්තේහං දක්විඤ්ඤේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තග්ගාකෝ නිමිත්තකාද දත්තං වා භික්ඛවේ විඥානං තිස්සමානං තිත්තේය අනුභ්‍යංජනසාද දත්තං වා තස්මින්චේ සමේ කාලං කරෙය්‍ය සාහනමේතං විච්ඡති යන් දින්නම් ගතේනං අඤ්ඤතරං ගතින් ගච්ඡේය නිරයං වා තිරච්ඡානි ජෝනින් වා ඉමං කවාහම් විතරේ ආදීනවන් දිශාක්යෙන් උඹ දාන්නේ. මහණෙනි, උඹලා ඇහැට පෙනෙන රූප දැකලා මේ කෙරේ අර විදිය රාගගිනි දෝෂගිනි අනගන් ඇති කරගන්නවට වැඩිය උතුම් මොකක් කරනවද? අපස්සෙච්ච යකඩයක් අරගෙන ඇහැ පොඩි පට්ටම් කරලා දාන එක ඊට වඩා උසස්ම. ඊට වඩා හොඳයි. ඇහැට රූපයක් දැකලා ඒක දෙවි ඇලීම ගැටීම ආදී ඇති කරන රාගිනී ද්වේෂිනී මෝහිනී ආදී දල්වා ගන්නවට වැඩිය වත්තිච්ච යපඩයක් අරගෙන ඇස් දෙක පොඩි පට්ටම් කරගන්නා එක සුදුසුයි මහන්නේ මොකද මම එහෙම කියන්නේ මේක මේක මේ මේ වෙලාවේ මරණයටපත් වුණොත් හෝ නැත්තම් මේ කරුණ මරණ මොහොතේදී සිහිපත් වුණොත් හෝ ඒකේ විපාකයක් වශයෙන් දෙන්නන් ගැටිනම් අන්‍ය ගැටෙන් අන්‍ය තරම් ගැටෙන් ගැටේ මේ ගැටි දෙකෙන් එකක ඔහු උපදිනවා නිර්යං චිත්තස්චාන් යෝනින්වා නිර්ය හා ත්‍රිසංගතිය දෙකෙන් එකක උපදිනවා ඉමං කවාහම් භික්ඛවේ ආදීනවන් දිස්වා මෙම ආදීනවේ දැකලයි මහණෙනි ඒ මම බදාන් මම ලෙසින් ප්‍රකාශ කරන්නේ කනට ශබ්දහල ඇලීම් ගැටින් ඇති කර ගන්නවට වැඩිය හොඳයි මහණේ රත්ත්‍ච යකඩ ගුලක් කරගෙන කනට ඇන ගනිලා. උඹලගේ නාසයට ගඳ සුවඳ දැනලා ඒකට ඇලීම් බැඳීම් ඇති කර ගන්නවට වඩා රාගගිනි, දෝෂගිනි, මෝහගිනි දල්වා ගන්නවට වැඩිය හොඳයි මහණෙනි කැපෙන නිවනක් අරගෙන ඔය නියන් 16 කපල පැත්තකට දාපළ. දිව අරගෙන දිව කටුන කැපෙන පීයක් තරම් කපලා පැත්තකට දාලා විසිකරන දාන එක හොඳයි මහන්නේ උතුම් මහන්නේ ඒ දිවට දැන රස කෙරේ ඇලීම් ගැටීම් ඇති කරගන්නවට වඩා ඊළඟට කියනවා කය තියුණු කඩුවක් අරන් කෑලි කෑලි වලට කපලා දාන්නේ කුතුම් මහණෙනි මේ කාය ස්පර්ශ නිසා ඇලීම් ගැටින් ඇති කර ගන්නවට වඩා මොකද මේවා නිසා දෙන්නම් ගැටේ නම් අන්න තරම් ගැටින් ගැච්චියේ නිරන් වාතරක්ෂණ යෝනින්වා මේ ගැටි දෙකෙන් එකකට උපදීන් දෙකෙන් එකකටපත් වෙනවා තත්මින්චේ සමේ ඒක ඒ මරණ මොහොතේදී අරක සිහිපත් වෙනවා නැත්තම් ඒ ඒක කර කර ඉන්න වෙලාවට මැරෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රකාශ කරන්නේ ඒක සත්‍ය වශයෙන්ම මේ සිදුවන දේ දැකලාමයි. සාමාන්‍ය ලෝක සත්‍යයෙන් මේක තේරුම් ගන්න තවත් බැහැ. ඒ අය හිතන්නේ Tamanට ඉෂ්ට යහපත පිණිස සතුට පිණිස සැප පිණිස තියෙන දේවල් මේවායි කියන්නේ. නමුත් මේ Taman සංසාරික දුකකට, නිරා දුකකට, තිරිසන් ලෝක දුකකට ඇද තමන දේවල් කියලා Tamanටම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස ගෙනියනවා. මේක ඒකාන්ත වශයෙන්ම දුකක් මේක දුක් සංදේශ සත්‍යයක් කියලා පැහැදිලිවම Tamanට අවබෝධ වෙලා එනවනම් එවැනි කෙනෙක් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වැනි දේවල් ඇලුම් කළ යුතු ආශා කළ යුතු හොඳ දේවල් කියලා හිතයිද එහෙම නැත්නම් මේවා බිය යුතු ධම්මේ කියලා හිතයිද එවැනි කෙනෙකුට පැහැදිලිව පේනවා මේවා ඒකාන්ත වශයෙන්ම ජීවිතු ධම්මේ කියලා. ඒ මේවා ඒකාන්තයෙන්ම තමයි තේතාතන් සමේතන සංසාර දුකට ඇදලා දාපු දේවල් සංසාර දුකේ දැක්සෝපු දේවල්. ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට ඇදලා දාපු දේවල් මේකනම් දීර්ඝ කාලයක් තිස්සේ මේ දුක් අපි මේවා නිසා විඳයි. මේවා කෙරෙහි ඇලි ඇලි බැඳි බැඳි රාගකින්ෙන් දේශකින්ෙන් බැඳි බැඳි පිච්චි පිච්චි සිටීම කොයිතරම්නම් මෝඩකමක්ද කියන ඒ කර්ණ පැහැදිලිව ඒ යථ අවබෝධයත් වෙන අත්දකින කෙනෙකුගේ සිත තුළ අවදාවන් අර සංදෝපේති දැල් වෙන්නේ නැහැ කෙලස් ගිනි. විද්ධෝපේති ඒ කෙලස් ගිනි නිවෙන්නට පටන් ගන්නවා. ඒ මේ විදිහට Tamanට තේරෙන්න ඕනවා. දැන් මේ ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම ඔක්කොම ගිනි අරගෙන තියෙන්නේ මේ ඔක්කොම ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම පිළිබඳ දැනීම ඇති වෙනවා කියන්නේ Tamangeම පංචස්කන්ධ ලෝකයන් පහළ වෙන පංචස්කන්ධ ලෝකේම ගිනි අරගෙන රූපයක් ගිනි අරගෙන වේදනා සංඥා සංකාර විඥාන ගිනි අරගෙන කියන එක පැහැදිලිවම තේරෙන්නේ ඕනනම් රූපේ කොටස් වශයෙන් බලන්නේ නැහැ කනනාසය දිව ශරීරයේ මනස. ඒ ඇහැ ගිනිගෙන රූපේ ගිනිගෙන කියනකොට කන ගිනිගෙන නාසය ගිනිගෙන දිව ගිනිගෙන ශරීරය ගිනිගෙන කියලා දකින්න බලන්න. අවබෝධ කරගන්න දැන් බැරි වුණත් පසුවට මේක හරියට අවබෝධ වුණොත් Tamanට තේරෙවි මේවා ඇලිය යුතු ධර්ම නෙවෙයි මේවා බිය යුතු ධර්ම මේවා ලං කරගත යුතු දේවල් නෙවෙයි මේවා ඈඩ් කරගත යුතු ධර්ම මේවා උපාදාන කළ යුතු දේවල් නෙවෙයි මේවා අතහැර යුතු ධර්ම මේවා අතහරින්න නැතුව ශාන්තියක් සුනසීමක් ලබන්නට බෑ කියන කරුණ පේදීවි මේවා කෙරෙහි ඒ විදිහට රාගගිනි ද්වේෂගිනි ආදී දැල්වා ගත්තොත් එහෙම කොයිතරම්නම් දුකකට තමන්පත් වෙනවද කියලා අවබෝධ වෙයි. ඒවම් පස්සම් වික්‍රේ සුතවා අරියසාවකෝ චක්කුස්මින් නිම්බින්දිති රූපේසු නිම්බින්දිති චක්ක විඤ්ඤාණම් බින්දේ චක්ක සංපස්සේති නිම්බින්නති යම් පිටං චක්ක සංපස්ස පත්‍ය උප්පජිත වේදී තං සකං වා දුක්ඛං වා දුක්ඛම සකං වා සම්පේ නිම්බින්නති නිම්බින්නම් විරජ්‍යති විරාගා විමුක්තේ මේක හරියට තේරෙන කෙනෙක් ඇහැ කෙරෙහි කවුද වෙනවා රූප කෙරෙහි කලකිනවා. චක්කු විඥාන කෙරෙහි චක්කු සංපස්ස කෙරෙහි ඒ නිසා පහළන සැප දුක් නැදහත් වේදනාව කියන කවර වේදනාවක් කෙරෙහි දෝ කලකිනවා. කන කෙරෙහි කරකිනවා ශබ්ද කෙරෙහි කරකිනවා ඒ නිසා පහළ වෙන සියලුම සිතේ ධම්ම කෙරෙහි කරකිනවා. නාසය දිව ශරීරය මනස මේවා කෙරෙහි කරකිනවා ඒවට අහු වෙන අරමුණු ඒ අරමුණ නිසා පහළ වෙන චිත්ත සංස්කාර ධම්ම නාම ධම්ම කෙරෙහි කුතුම කලකිරීමකටපත් වෙනවා. මෙහෙම කලකිරීමකටපත් වෙනකොට මේවා කෙරෙහි බැඳීමක් ඇතිවන්නේ කෙලෙස් ගිනි දල්වන්නට සිතක් පහළවන්නේ මේ කෙලෙස් ගිනි නිවලා මේ සංසාර දුකින් මිදීමට අවශ්‍යයි කියන කරුණ පැහැදිලිව තියෙනවා. එහෙම තියෙන කෙනා මේ විදිහටයි සිතන්නේ. චිත්තතුතාව තත්හාය අයෝසලාකාය ආදිත්‍යය සම්පජ්ජත්තාය සජෝති භූතාය චක්කුන්දේ සම්පරිමත්තං මේ ගිනිගිනි දැවෙන යකඩ යකඩයක් තරගෙන ඇහැ පොඩිපට්ටම් කරන එක ওই පැත්තක දිවිච්චාවයි. කනට උල්ලකින් ඇනලා ඒක විනාශ කරන එකත් ওই පැත්තක දිවිච්චාවයි. ඒ වගේ අනිතින් නෑ. ඕ පැත්තක දිවිච්චාවයි. හන්දාහං ඉදමේව මනසිකරෝමි. දැන් මම ඔබට කරන්න තියෙන්නේ මේ විදිහට මෙනෙහි ක්‍රීම් කරනවා. ඉති චක්කුං අනිච්ඡං රූපා අනිච්ඡා වේදනා චක්කු විඥානං අනිච්ඡං චක්කු සම්පස්සෝ අනිච්ඡෝ යම් පිටං චක්කු සම්පස්ස පත්‍යය උප්පජිති වේදිතං දුක්ඛං වාසකං වා අදුක්ඛමස්කං වා සම්පි අනිච්ඡං ඇහැ අනිත්‍යය රූපානිත්‍යය ඇහැ නිසා පහළ වෙන රූප නිසා පහළ වෙන චක්කු විඥානය අනිත්‍යයි චක්කු සංපස්සේ අනිත්‍යයි ඒ නිසා යම් කිසි සැපක් ආවත් ඒකත් අනිත්‍යයි දුකක් ආවත් ඒකත් අනිත්‍යයි නැදහස් වේදනාවක් ආවත් ඒකත් අනිත්‍යයි මේ විදිහට කන ශබ්ද සහ ඒහා සම්බන්ධ සිදුවේදී මනස මනස දැනෙන අරමුණ සහ සිටීදී නාසය දිව ශරීරය මේවා ආයවට දැනෙන සිටීදී ඔක්කොම අනිත්‍ය වශයෙන් දකිනවා ඒ අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නකොට මේවා මේ සංසාර දුකට ඇදලා දාපු දේවල් මේවා ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා දකිනවා. ඒ වගේම මේවා අනිත්‍ය නිසාම දුක් ලබා දෙන නිසාම තමාට ඕනෑ විදිහට පවස්සාගත නොහැකි හේතුඵල ක්‍රියාදාමයන් තුළ ජනිත වන ධර්ම සංස්කාර ධර්ම නිසාම මේවා අනාත්මයි කියලා පැහැදිලිව දකිනවා. මේව පැහැදිලිව දකිනකොට මේවා උපාදාන කරන්නට යන්නේ. මේවා අල්ලාගෙන උපාදාන කරගෙන මේවට ඇලිලා බැඳිලා රාග කිනි ද්වේෂ කිනි ආදී දල්ලපු නිසා මේ තරම් සංසාර දුකකට මේවා ඇදලා දැම්ම. මේ තරම් සංසාර දුකේ අපි තොක්කාර දුක් වින්ද ඒක නිසා මේවා අත්හැරිය යුතුයි කියලා කලකිරීමක් ඇති මේ කලකිරීම මේ මේ මොහොතේ ඇති නුනත් නිවෙස්වලට ගියාට පසු මේ දේශනාව නැවත නැවත ආසනෙට ඒ කලකිරීම ඇති කරගන්න බලන්න ඇති කරගෙන මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ දුක ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යයක් මේ එකක්වත් මම අල්ලන්නේ මේක නොදත් මූලකම මගේ සිත පිටිලා පිට තුළ තිබුණ නිසා මේවා ඇල්ලි මේවා ඔක්කොම මං අතහරිනවා කියලා ඔක්කොම අතහරින රූපයි ශබ්දයි ගන්ධයි රසයි පොට්ටබ්බයි ද මේ සියල්ලම මම අතහරිනවා කියලා නිර්පේක්ෂික වශයෙන් අතහරිනවා ඊට පස්සේ මේ ඇලීම් රාගිනි දෝෂකිනි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ කොහොමද? අපි හිතමු දැන් මෙතන ඉන්න පිරිස අතරින් ඇහැට ප්‍රිය රූප තියෙන අය කෙනෙක් ඉන්නවා නැත්නම් ඇහැට පේන්න බැරි අප්‍රිය රූප තියෙන කෙනෙකුත් ඉන්නවා. මේ කියන කරුණු පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න පසුව හරි දැන් නැතිව. දැන් ඇහැට ප්‍රිය රූපේ දැක්කම දැන් ප්‍රියමනාප භාවයක් ඇති වෙනවා. අප්‍රිය රූපේ දැක්කට පස්සේ Taman එක බලන්නටත් කැමති නැහැ. නුරුස්නා ගතියක්, තරහවක් දැකීමක් ඇති නොවන Taman එක දකින්නටත් අකමැත්තක් Taman ගේ සිත තුළ ඇති වෙනවා. මෙහිදී සිදුවන ක්‍රියාදාමය පැහැදිලිවම තේරුම් ගන්න. ඇහැට රූපයක් දැක්වාට පස්සේ සිදුවන්නේ මොකද්ද? හරියට මූණ බලන කණ්ණාඩියක් ඇතුළට යම් කිසි පිළිබිඹුවක් ගියාට පස්සේ ඒක හොඳ එකක් වුණත් එකයි නරක එකක් වුණත් එකයි. අසුර කියන්නේ පිළිකුල් දෙයක් වුණත් එකයි, රෝතමලක් කියන්නේ ලස්සන දෙයක් වුණත් එකයි. ඒක ඇතුළේ පිළිබිඹුව වැටෙනවා. ඒ වගේ ඇහි තියෙන චක්කු ප්‍රසාද රූපය තුළ මේ පිළිඹුව වැටෙන එක පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ හැර වෙන දෙයක් උතන නැහැ. ඊට පස්සේ Taman මේ ප්‍රියයි ප්‍රියයි කියලා හිතන්නේ. Tamanගේ සිතින් මේ අප්‍රියයි අප්‍රියයි කියලා හිතන්නේ. මේ දෙක පැහැදිලිව තේරුම් ගන්න මේ ප්‍රිය භාවයේ අප්‍රිය භාවයේ Tamanගේ සිත තුළ තියෙන දෙයක්නේ. මේ දෙක නැත්තම් ඒ ප්‍රිය කෙනා අප්‍රිය කෙනා දෙදෙනාම දෙස මොකක්වත් නැතුව බලන් ඉන්න පුළුවන්. මේ මම මේ හරි අවබෝධ මේ කියන්නේ මේක මට වචන වලින් කියන්න බෑ මම ගැඹුරු අවබෝධයකින් මේ මම මේ කියන්නේ ඉතින් මේක මේ ඇයට අවබෝධ කරගන්න බලන්න. කනට ඇහෙන ශබ්ද එය උපන්නේ ඇලෙනවා නැත්නම් ගැදෙනවා. අප්‍රියයි ප්‍රියයි දෙක එනවා. මේ ශබ්දේ කනේ තරංග වැදෙන ශබ්ද තරංග කනේ වැදෙනාට පස්සේ රූප විඥාන ඇති වෙන නැති නැති දැනීමක් ඇති වෙලා නැති නමුත් මේ ශබ්ද හොඳයි කියලා ලස්සනයි කියලා මිහිරි කියලා හිතන්නේ නැත්නම් මේවන් අපස්සයි හොඳ නැති අකබ්බ්‍ය ආදී විවිධ ආකාරයෙන් හිතන්නේ තමන්ගේ සිතින් සිතිවිලි ටිකට. මේ සිතිවිලි සමාගයේ සිතින් මෑටි කරගත්තු දේවල්. ඒක නිසා මේ සිතිවිලි ටික නම් අයින් කළා නම් ඕන සද්දයක් ඔය හෙරිද්ද. මට මොකෝ කියන අදහස සමාගයේ සිට තුළ පාවෙනවා. නාසයේ දැනෙන ගඳ සුවඳත් උමයි, දිවට දැනෙන රසත් උමයි, කායට දැනෙන ස්පර්ශත් උමයි, මනසට දැනෙන ආරමුණුත් එමයි. මේවා හොඳේ නරකයේ උසස්ය පහත්ය මේවා ප්‍රියේ මේවා අප්‍රියාදී විවිධ සිතේ තමාගේ සිත තුළ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම පමණ මේ සියල්ලම මම අතහරිනවා කියලා සිතින් හිතාගෙන. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වෙන ධම්ම පැත්ත කොහේ දෙනවා තමාගේ සිතේ ඇලීමක් නෑ, ගැටීමක් නෑ. ඒවා ඔය පාඩියේ තියෙනවා තමාගේ ඇය තියෙනවා නම් ඒ තේනීමක් ඇති. කන තියෙනවා නම් ශබ්දයක් තියෙනවා නම් ඇසීමක් ඇති. ඒවා ගඳ සුවඳක් තියෙනවා නම් නාසය තියෙනවා නම් දැනීමක් පහළ වෙයි. ඒ ඒ විදිහට ඒ தත්ත්වය හරියට අවබෝධ කරගෙන ওই ධම්මවල තියෙන ඒ චිත්ත තුළ පහළ වෙන ඇලීම බැඳීම මගේ සිතේම තියෙන චිත්ත සංස්කාර ධර්මයන් මමමයි මේක ඇති කරගත්තේ රූප තුළ ශබ්ද තුළ නෙවෙයි මේක තියෙන්නේ කියලා ඔක්කොම අතහැරියොත් සිත නිසලද එතකොට තමන්ගේ පංචස්කන්ධ ධර්ම තමන්ගේ රූපය ගැන හිතන්න රූපය ගැන හිතපුවම මේ දක්වා ජීවිතේ පුරා කොච්චර මේ රූපය තුළින් දුක් දුන්නද? සාපිපාසාවේ ඉඳලා මල මෝත්‍රා පහ කිරීමේ ඉඳලා නොඑකා කාල දෙඩටෝබ දුක් නැත්තම් මැටි මදුරු වදුරු සීත උෂ්ණාදී උවදුරු නැත්තම් නොඑකාකාර වද නිසා පීඩා කරදර ආදී නැත්තම් ওই අමනුෂ්‍ය උදුරු ආදී නොඑක දේවල් නිසා කොයිතරම්නම් දුකක් මේ ශරීරය තුළින් සමාජ ලබා දුන්නද මේ ශරීරේ කොයිතරම්නම් පිළිකුල් එකක්ද කොයිතරම්නම් දුක දහමන කොට කොටස් වලින් පිළිච්ච එකක්ද කොයි තරම්නම් අනිත්‍ය දැන එක. මේක තේරුම් ගන්න. මේ තරම් අනිත්‍ය දෙයක්, මේ තරම් දුක් දෙයක්, මේ තරම්ම පිළිකුල් දෙයක්, මේ තරම්ම මම මගේ නොවන මට ඕන විදිහට පවතින්නේ නැති නිරන්තරයෙන් වෙනස් වෙන ස්වરૂපයකට පරිවර්තනය වෙන මේ ශරීරය අරගෙන මේක මම කියලා මගේ කියලා හිතාන මේකට ඇලුම් කලේ කොයි තරම් මෝඩකමකින්ද මේකට මගේ සිත තුළ එක බින්දුවක්වත් ඇලීමක් නැහැ කියලා ඒක පිටින් අතාරිනවා. වේදනාස්කන්ධය ගන්න. සැප වේදනා. සැප වේදනා වලට ඔක්කොම ඇලෙන්නේ දිව්‍ය සැපයක් හරි බ්‍රහ්ම සැපයක් හරි නැත්නම් ධ්‍යාන සෝයක් හරි ඵල සමස්සෝයක් හරි දිනනවා. ඒ සෝයේට ඇලෙනවා කියන්නේ අනිත්‍යයට යන දෙයකට ඇලීමක්. අනිත් එක ඔය ධ්‍යානසෝ පද සමාසෝ වලට පද සමාසෝ හැර අනිත් ඒවාට ඇලීම තුළින් නැවත නැවත සංසාර දුකට බැඳෙනවා මේ ජාති ජරා ව්‍යාධි ආදී මරණ දුක් මේකෙන් ලබා දුන්න මේකනම් සංසාරික දුක් ලබා දීලා මේ වේදක වේදනාවට ඇලිච්ච නිසා මේ සංසාරික දුක් මම බින්ද මේ සැප වේදනාව ජීවිත ධර්මය නෙවෙයි මම ජීවිත ධර්මය එක අපම ශ්‍රේණුවක තන්වත් මේසක වේදනාවකේ මං ඇලීමත් සමාගත යුතු නැහැ කියලා ඒක අතහරින්න. දුක් වේදනාව ඒ බැඳෙනවා. අපේ තම කෙනෙක් Taman කෑලි කෑලි වලට කප කප කප කප දුක් වේදනා දිනවයි කියලා. ඒ දුක් වේදනාව වෙන ඉවසනවා නම් එතනින් මේක ඉවරයි. නමුත් ඒ දුක් වේදනාව කෙරේ ගැටුණා නම් අර කියපු විදිහට සතර අපා දුක් වලට වැටුණා. සංසාරික දුක් වින්දා මේ තරම් දුක් ලබා දෙන මේ දුක් වේදනාවට ගැටීම තබාගත යුතුක් නෙවෙයි මම කෑලි කෑලි කප කප කපපවා කෙනෙක් යම් කිසි දුකක් මට දන්න මේ දුක් වේදනාවට මම කිසිසේත්ම ගැටින්නේ නැහැ මේක අතහරිනවා කියලා තමයි සංඥා සංඛාර විඥාන මේවා ඔක්කොම හුදු නාම ධර්ම එකක්වත් මම ඕ මගේ දේවල් මේ අනිත්‍ය දේවල් කියලා මේ සියල්ලම අතහරිනවා ඒකට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දන් ඔක්කොම අතහරියා ඒ වගේම මේවට තියෙන ඇදීම බැදීම ඔක්කොම තමන්ගේ සිතේ ධම්ම කියලා ඒක අත්හැරියා. තමන්ගේ පංචස්කන්ධ ලෝක ධම්මෙම සිතින් අත්හැරියා. සම්පූර්ණයෙන්ම සිතින් හරියට අතින් අල්ලාගෙන සිටින දෙයක් අත ඇඟිලි දිග ඇරලා බිමට වැටෙන දැම්මම වගේ අතහරිනවා. අතේ මොකක්වත් නැති. අන්න එහෙම අතහැරියොත් එහෙම හිත ශිෂ්‍යය. සාන්ත වෙලා නේද? දැන් මේක තියාගන්න දෙයක් හොඳ නැහැ. මොකද අපි නිවනක් බලාපොරොත්තු වෙන මේ ඔක්කොම දේවල් කරන්නේ ඒක නිසා මේක සංස්කාර ධර්මයන් මේ සංස්කාර එකක්වත් නැති නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි. ඒ නිවන්සෝ ඒ ප්‍රණීතෝ ශාන්තෝ නිවන්සෝ අපේක්ෂාව කියනවා නම් ඒක ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් මේකත් නම් අභිනන්දනය කළ යුත්තක් නෙවෙයි ආස්වාද කළ යුත්තක් නෙවෙයි මේ වෙලාවේ තියෙන මේ සියොම් දැනීම ශාන්ත නිවිච්ච ස්වરૂපේ. ඒක නිසා මේකත් අනිත්‍යෝ ධර්මයක් මේකත් සංස්කාර ධර්මයක් මේකත් නැති නිවන සාන්තයි නිවන ස්වභාවයයි කියලා අවබෝධ වෙනකොට නිවන සිත්පත් වෙනවා. දැන් නිවන් තුරේ ඉන්නද පුළුවන් පරිසමතව හිටපු කෙනෙකුට නම් කැමති වෙලාවක් මෙහිදී නමුත් එහෙම දිගටම ඉන්න අවශ්‍යකම නැහැ. මේ නිවන් සුව කියන එකත් පරිසමතව තියෙන දෙයක් නේ. ඒක ඉන්නකම් විතරයි තියෙන්නේ. ඒක නැති වුණාට පස්සේ මොකක්ද? ඊට පස්සේ අපෝ බලනවා පරන්තන්තම. ඒක නිසා මේකත් අනිත්‍යයි. නිවන අනිත්‍යයි කියලා හිතන්න බය වෙන්න එපා. ඒකත් අනිත්‍යයි. මේකත් මම එහෙම මගේ ධර්මයක් නෙවෙයි. අනාත්ම ධර්මයක්. මේකටවත් මගේ සිත තුළ අබ්බම ශ්‍රීනුව පසැලීමක් ලබා ගන්නට සුදුසු නෑ. මේකත් අතහරිනවා කියලා අතහරිනවා. ඔයිට වැඩිය ශාන්ත නිවීමකට යනවා කියලා. කලින් පළ සමාත් දැක්කන නීට වඩා අයහතනක් මම මේ කතා කරා. දැන් එතෙන් ගාවනේ මේකත් අතහරිනවා කියලා ඒකත් අතහරිනවා. ඒකත් අතහැරියට පස්සේ දැන් මොකක්වත් කරගන්න පුදුම නිවීමකට යනවා. මේ අතහැරීමත් සතහරිනවා කියලා කියනවා. එතකොට උද්ගත වෙන ශාන්ත නිවිච්ච ස්වરૂපය මේ අය අත්දැක්කොත් පමණක් මෙහෙම එකක් කියලා දැනගන්න මේ අයට දැනගන්න පුළුවන් වෙයි. නැත්නම් බැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සරසොබ්බම කියන ධර්මයට කීයේ මම මේ දෙවියන්ට කීවේ නාඤ්ඤත් සබ්බනිස්සග්ගා සත්‍යං පස්සාමි පාන්න මේ සියල්ලම අතහරින්න නැතුව මේ පරම ශාන්තිය කෙනෙකුට අත්දකින්නට බෑ ඒක නිසා මේ පරම ශාන්තිය අත්දකින්නට පුළුවන් ඔය විදිහට අර කලින් කියපු ආකාරයෙන් දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන සම්බේ සත්‍ය තේරුම් අරගෙන මේ දුකට මේ දුක අදලදා මේ දුක්ඛ සමුදය සත්‍යයක් වූ රූප වේදනා ආදී අරමුණු සියල්ලම මම බහැර කළ යුතුයි කියන අවබෝධය පිහිටලා තමන්ගේ පංචස්කන්ධ ධර්ම පමණයි මේ සෑම අවස්ථාවේදීම ක්‍රියාත්මක වන්නේ මේ පංචස්කන්ධ ධර්ම ඒකාංශයෙන් දුක් ලබා දෙන දුක් සමුදයක් වූ දේවල් මේවත් අතහරින කියලා සියල්ලම සිතින් අතහැරලා ඊට පස්සේ දිගින් දිගටම එන මනසේ නිවියම් සියල්ලම අතහැරලා අතහැරලා අතහැරලා ගිහිල්ලා අන්තිමේටම අතහරින්න දෙයක් නැතුණාම ඊට පස්සේ අතහැරීමක් අතහැරලා එතකොට තමයි ඔය කියපු පරම ශාන්තය නිවීම ලබන්න පුළුවන්. මෙතන මේ ගීයයට හිතෙන්නට පුළුවන් අපිට එදිනදා ජීවිතයේදී මේම කටයුතු කරලා කරන්නට බැහැනේ. මේවා කරන්න කොහොමවත් හැකියාවක් නැහැ කියන්නේ. ඒක ඒකට පිළිතුර දීලා මේ දේශනා අනුම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්ත ගීයයට මේව නැතුව බෑ. නමුත් ගීයයට ගැටීම තියාගෙන ඕනේ කටයුතු කරන්නට අවශ්‍යකමක් කිසිසේත්ම නැහැ. ඇලීම බැඳීම රාගයක ඒකට අපි වචනයක් නෑ එන්නේ මට. ඒකට දෙකක් ඒක ඒක හොඳයි කියලා කියමුකෝ ටිකක් හරි. නමුත් ගැටීම කියන එක කොහෙත්ම තබාගත යුතු දෙයක් නෙවෙයි. දේශ ගින්න කියන එක කොහෙත්ම තබාගත යුතු එකක් නෙවෙයි. අනිත් එක ওই ගමේ ගොඩේ කතාවක් තියෙනවා කනවයි කියලා ගෙරිමස් දෙල්ලේ බැඳගෙන කන්න දෙපා කියලා. ඒ කියන්නේ කරනවායි කියලා ඒකම බැහැගෙන ඒකම ඉන්නට අවශ්‍ය නෑ. මේ නිවන් යන අවස්ථාවට කටයුතු කරන විට මේ විදිහට කටයුතු කරන්න. එහෙම කටයුතු කර යම් කිසි කෙනෙක් සෝවාන් වුණත්, සකදාගාමී වුණත්, දුර්ග ජීවිත ගත කරන්න පුළුවන්, දෝදරුවන් හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය විශාකා උපාසිකාව එතෙම සෝවාන් වෙලා හිටපු කෙනෙක් දරුවෝ දවසේ දෙනෙක් ඇදුවයි කියලා පොත්වල මම කියවලා තියෙනවා. ඒවා වුණාට පස්සේ අනේ පිරිසුතුන්ලාගේ දුවෙක් හිටියා සතරදාගාමී ළඟ හිටියේ. එයා විවාහ වුණේ නිත්‍ය දෘෂ්ටිකලේ. එහි හොඳ ජීවිතය ගත කරා කියලා පොත්වල තර දක්වලා තියෙනවා. ඒ සේවත් නුවර පමණක්ම 350000ක් පමණ දෙන බුදුහාමුදුර වෙන්න කාලේ නිවන් මාර්ග සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තිනායි කියන එක පොත්වල දක්වා තිබෙන. ඒක නිසා මේවා කරන්නට ගියවන්නට එපා. මේ විදිහට මේ සියල්ලම අතහැර දාලා නිවනට යන්න. මොකද නිවන ධර්මය කියන එක කියන්නට බැරි තරම් අසීමිත සැපතක්. කියන්නට බැරි තරම් ලෝකෝත්තර ධර්මතාවයක්. මේ සුදු කාමාස්වාදයක් වැනි සුදු දෙයක් අල්ලාගෙන ඉඳගෙන මහා විශාල අමිල දෙයක් නිර්මාණ ධාතුව අතහරිනවා නම් ඒක මොකටද? ඒක නිසා භාවනා කරන අවස්ථාවේදී පමණක් හරි නිශ්චය පරිදි මේ සියල්ලම අතහැරීමෙන් භාවනා කරන්නේ ඊට පස්සේ මේ තෝවන් වුණත් නැත්නම් සකදාගාම වුණත් දිගටම ඒ කාම රාග එන්තු කටයුතු කරන්නත් පුළුවන්. දූ දරුවන් හදන්නත් පුළුවන්, විවාහ ජීවිත ගත කරන්නත් පුළුවන්. ඔකේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක නිසා බිය නැතුව ඒවා කරන්න. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේයට පුළුවන්කම තිබෙනවා පාරමී ශක්තියක් තියෙනවනම් සති සමාධි දියුණු වෙලා තියෙනවනම් මේ ජීවිතයේදීම වත් නිවන අවබෝධ කරගන්න. මේ නිවන් අවබෝධ කරන්නේ යථාභූත ඥාන දර්ශනයන් තුළින් ඇත්ත ඇත්තදී දැකීම තුළින් මේ සෑම කරුණක්ම ඇත්ත ඇත්තදී දැකීමයි. ඒක නිසා ඒ විදිහට කටයුතු කිරීමෙන් මේට දුක්ඛ සත්‍ය පිළිබඳ දැකලා දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහට ඒක සම්පූර්ණයෙන් අවබෝධ කරලා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා ඒ විදිහට කටයුතු කරන විට ඇතිවන මාර්ග සත්‍ය වඩලා ඒ තුළින් අවබෝධ කරගත යුතු සාස්ත්‍රාත් ක්‍රේත නිරෝධ සත්‍ය සාස්ත්‍රාත් කරලා යටත් විශේෂ සෝවාන් මාර්ග ඵලයේ සකදාගාම මාර්ග ඵලයේ වැනි මාර්ග ඵලයක් අත්දැකලා නිවන්සෝ මේ ජීවිතයේ අත්දැකීමට වාසනාව ශක්තිය ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මෙම දේශනාව දැන් දෙන්න කරනවා. අපේ දෙවියන්ට දෙන්න ආකාශත්තා කියන පාඩිය ඔක්කොම එක තියෙනවා. ආකාශත්තාද බුම්මත්තා දේවානාගාමයි දෙකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරංගක්ඛන්ත සාසනං ආකාශත්තාද බුම්මත්තා දේවානාගාමයි දෙකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරංගක්ඛන්ත දේශනං ආකාශත්තාද බුම්මත්තා දේවානාගාමයි දෙකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරංගක්ඛන්ත මම් පරන්ති ප්‍රාර්ථනා කරන්න මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සම ධම්මාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍ය වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සීලොම කුසල සත්‍යයෙන් මේ සෑම දිනකටමත් නිවෙන සංසීමිත වාසනාව ශක්තිය දා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිඤ්ඤතු සුවපත් වේවා නිවන් සුව ලැබේවා